පින්නතනේ අපි පහුගිය ධර්ම දේශනාව වදක පච්චුපට්ඨානය කියන කාරණාව සාකච්ඡා කිරීමෙන් නිමා කළා. අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නේ මේ සම්පatti විපත්තිය පිළිබඳව සාකච්ඡා කරන මාතෘකාවත් එක්ක. මෙතන මේ වදක පච්චු පට්ඨානතෝ කියලා කියවේ වදකයා හැම වෙලාවෙම කඩුවක් අරගෙන තමන්ගේ පිටිපස්සෙන් ඉන්නවා වගේ. කොයි වෙලාවෙ කඩුව පාත් කරයිද දන්නේ ඒ වගේ තමයි මරණය හැම වෙලාවෙම Tamange පිටිපස්සෙන් Taman ගාවම ඉන්නවා. ඒ කියන්නේ මේ ගත වෙන තප්පරයක් තප්පරයක් ගානේ මොකේද සූදානමින් ඉන්නේ මරණයට. එහෙනම් හැම වෙලාවෙම මරණයට ලෑස්ති වෙලා ඉන්න කියන එකයි මේ කියන්නේ. අන්න ඒ වදකේ එළඹිලා කියලා හිතන්න පුළුවන් නම් මෙසේ මරණය එළඹිලා තියෙනවා කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න කිව්වා. ඊළඟට අපි ඒ පිළිබඳව උදාහරණ කිහිපයක් සාකච්ඡා කළා. මාතෘ ගර්භයේ ප්‍රතිසන්ධි චිත්තයත් එක්කම අපි මරණය අරන් ආවා. ජවනහංශ ජාතකයෙන් පැහැදිලි කළා කොයිතරම් වේගයෙන් මරණය අපිට අරහිනවද කියලා. යුදන්ජය ජාතකයෙන් සඳහන් කළා තනාග තියෙන පිනි බින්දුවක් වගේ ජීවිතේ කොයි මොහොතේ නැති වෙලා යන්න දන්නේ කියලා. තවත් ගාථා රත්නයන් කීපයක් සාකච්ඡා කරලා ජීවිතයගේ සැබෑ ස්වභාවය පායන හිරුගෙන් ගහක ගෙඩි වලින් ගලන ඇල්ලෙන් අපි කරුණු සඳහන් කළා මොහොතක්වත් නොනවති යම්සේ ගලන්නේද සත්වයාගේ ආවිෂයත් මරණය දක්වා ගමන් කරනවා මෙන්න මේ තමයි මරණානුස්සතිය වඩන වදක පච්චුපට්ඨානතෝ කියන පළමු ක්‍රමවේදය මරණ සතිය වඩන ක්‍රම 8න් පළමු ක්‍රමවේදය දෙවෙනි කාරණාව සම්පatti විපත්තිතෝ ඒ කියන්නේ මෙහි සම්පatti විපත්තිතෝ කියන එක පින්නතනේ සඳහන් කළේ අපි ගාව තියෙන සම්පත් කොච්චර තිබුණත් අපිට ඒ සම්පත් අත්හරින්න සිද්ධ වෙනවා. ඒ සම්පත් විපතටපත් වෙනවා. නැත්තම් සම්පත්තියෙද්දි අපි විපතටපත් වෙනවා. එහෙමනම් මේ සම්පත්තිය කියන එක තියෙන තාක් ලස්සනයි. අපිට සම්පත් තියෙන තාක්කල් ලස්සනයි අපි කැමතියි. නමුත් විපත නම් නවත්තන්න කෙනෙක් නැහැ. කොච්චර සම්පත් තිබ්බත් අපේ මරණය නවතින්නේ නැහැ. සම්පත් තියෙන තැන්වලම තියෙනවා. නමුත් අපි මැරිලා ඉන්නවා. යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල්, ආහාර පාන, තවත් බොහෝ සම්පත්. පින්නතුනි ඒවා තියෙනකන් හොඳයි. ඒ වුණාට කොච්චර කෑම තිබුණත් වැඩක් නෑනේ උගුරේ අමාරුවක් තියෙනවනම් කොච්චර කෑම තිබ්බත් වැඩක් නෑනේ බඩේ අමාරුවක් තියෙනවනම් ඒ කෑම වලින් ප්‍රයෝජනයක් තියෙනවද කිසිම ප්‍රයෝජනයක් නෑ මොන ආහාරයක්වත් ගන්න බැරි වෙනවා නම් කොච්චර ආහාර තිබුණත් අපිට ඒ ආහාර වලින් වැඩක් නෑ ආන් ඒකෙන් පේනවා සම්පත්තියයි විපත්තියයි අතර තියෙන්නේ ඊතාව පුංචි වෙනසයි කියන කාරණාව සම්පත් ඕන තරම් තියෙනවා. සම්පත් තියෙනවට කැමතියි. නමුත් විපතත් ඒ ළඟම ඒ ළඟම තියෙනවා. අන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයෝ සිහිනයක් වගේ කියලා. කාමයෝ කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. මොනතරම් දේවල් ලස්සනට දැක්කද ඒත් ඇහැරිලා බලහම මොකවත්ම මොකවත්ම නැහැ. හීනයක් ගැන මතක් කරන්නකෝ. කොච්චර දේවල් ලස්සනට හීනෙන් දැක්කද කියලා. සමහර වෙලාවට හීනේ පිනිපිනි ඉන්නකොට හැරෙනවා. තියෙන තණ්හාව නිසා ඉක්මනට ඇස් පියා ගන්නවා ඉතුරු ටික ආයෙ ආයෙත් පෙනේ කියලා. හැබැයි ඔක්කොම හීනේ. නැගිට්ටාම මේ මොකවත් ඒ මොකවත්ම නැහැ. එහෙනම් මේ සියලු කාමියෝ මොන වගේද? ඒ කාමියෝ ඔක්කොම සිහිනයක් වගේ. එහෙම දේශනා කරන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. හරියට නිකන් ණයට ගත්ත ඉසුරක් වගේ. කාම සම්පත් කියලා කියන්නේ ණයට ගත්ත දෙයක් වගේ. ඇයි ඒ ණයට ගත්ත දේවල් කියලා කියන්නේ? අනුන්ගේ යාන වාහන අපි ඉල්ල ගන්නවා ගමනක් යන්න. අනුන්ගේ ඇඳුම් පැළඳුම් ඉල්ල ගන්න නැත්තම්. මට ගමනක් යන්න තියෙනවා. අනුන්ගේ ඇඳුම් ඉල්ල ගන්නවා. අපිට විවාහයක් වෙන්න තියෙනවා. අනුන්ගේ ඇඳුම් ඉල්ල ගන්නවා. හදිසියෙ වෙල්ල ඉල්ලු ගමන යන්න තියෙනවා කියලා කිය කිය ඉන්න පුළුවන්. අනුන්ගේ දෙන්න වෙනවා. ඇඳුම් ගත්තත් එහෙමයි. වාහන ගත්තත් එහෙමයි. පිරිස් බලයත් එහෙමයි. සේරම එහෙමයි. ණයට ගත්තා. අපි අනුන්ගේ ආභරණ ඉල්ල ගන්නවා. අනුන්ගේ ආභරණත් අරගෙන, අනුන්ගේ ඇඳුනුත් අරගෙන බොහොම තේජවන්ත ලීලාවෙන් ඒව ඇඳගෙන ඉන්නවා. ගමනුත් යනවා. හදිස්සියෙම ඇවිල්ලා ඉල්ලුවොත් දැන් දෙන්න කියලා දෙන්න වෙනවා. අනුන්ගේ මේ ජීවිතෙත් ඒ වගේ ණයට ගත් එකක් වගේ. මේ හොඳට ඇඳලා පැලඳලා ලෑස්ති වෙලා ගමනක් යන්න මේ ලෑස්තිය. ගමන යන්න වෙයි කවුද දන්නේ? හදිස්සියෙම මැරෙන්න පුළුවන්. හෙට උදේට කීයක් වැඩ සැලසුම් කරපු අය රාත්‍රියේ නිදියන්නේ මැරුණාද? රෝහල් ඇඳේ මැරුණාද? නමුත් වැඩ කීයක් කරන්න ලෑස්ති කරලා තිබුණාද? මට අහවල් අහවල් වැඩේ ඉවර කරලා මං එන්නම් කියලා කියන්න කිසිම හේතුවක් කිසිම හේතුවක් නැහැ. කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් දුන්නත් ගන්නෙ නැහැ. අල්ලස් කොහොමවත් ගන්නෙ එහෙමනම් මරණය ආපු වෙලාවට මොන වැඩ තිබුණත් දාලා යන්න වෙනවා. ඒකයි මේ ණයට ගත්තා වගේ කියලා කියන්නේ. ඊළඟට මෙතන සඳහන් කළා මේ කුලියට ගත්ත දේවල් වගේ කියලා කිව්වේ. ගෙයක් කුලියට අරගන්නවා. ඒකත් එහෙමයි. අනුන්ගේ ගෙයක් අරගෙන හරියට අපේ වගේ ඉන්නවා. හදිස්සියේ ගේ ඉල්ලුවොත් හේරම දීලා පාට බහිඳ වෙනවා. මරණය ආවහම ඒ වගේමයි. එහෙනම් මේ ඇඳුම්, ආභරණ, ගෙවල්, වාහන මේ සේරම අනුන්ගේ කියන කාරණාවෙන් හිතලා බලහම මේ ජීවිතෙත් ඒ වාගේ කියන එක හොඳට වැටහෙනවා. ඕනෑම වෙලාවක ඉල්ලන්න පුළුවන්. එහෙමනම් සම්පත්තියයි විපත්තියයි අතරේ ඒ තරම් ලොකු දුරක් නැහැ. හොඳට ආපහු හිතන්නකෝ. අර අනුන්ගෙන් කුලියට ගත්ත ගේ ඇතුලේ කොච්චර ලස්සනට ඉඳ හිතුවද? මගේ වගේ කරගෙන. ලොකු සම්පතක්. මහාගය එක මොහොතයි ඇවිල්ලා ඉල්ලුවොත් එළියට බහිඳ වෙනවා. සම්පත්තියයි විපතයි අතර තියෙන වෙනස. ජීවිතයයි මරණයයි අතර තියෙන වෙනසක් ඒ වගේමයි. ආගේ නිසා අපිට අයිති නැති දේවල්. පුද්ගලයන් කල්පනා කරනවා මේ හොඳට ගීත අහන්න ඕනේ කියලා. හොඳට සද්ද තියෙන, පැහැදිලි, පිවිසිදු හඬ තියෙන කැසට් යන්ත්‍රයක්. ඔය තව තියෙන සෙටප් යන්ත්‍රය. අපි 30 40000 ලක්ෂ ගණන් දීලා අරගෙන යනවා. හොඳට ගීත අහන්න. හදිසියෙ කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත් වැඩක් තියනවද අරකින්? කඩේට ගිහිල්ලා තෝරලා ගන්නවා චිත්‍රපටි කාටුන් 50ක් විතර. නිවාඩු කාලෙත් ආවා. නිදහසකුත් ආවා. එක දිගට බලන්නම් කියලා ගන්න. හදිස්සියේ ඇස් පේන්නේ නැතු වෙනවා. මොනව බලන්නද? හොඳ රූපවාහිනියකුත් තියෙනවා හොඳ චිත්‍රපටියකුත් තියෙනවා. සම්පත්තියක් නේ. බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඇස් නොපෙනී යනවා විපතක්. එහෙනම් සම්පතයි විපතයි අතර චූටි ඉඩයි තියෙන්නේ. සම්පatti විපත්තිතු. ආන්ගේ කාරණාව නිතර නිතර මෙනෙහි කරන්න මරණය ඒ වාගේ. කොච්චර දේවල් රැස් කරන්න හිතේ තිබුණත් කොච්චර දේවල් රැස් කරගෙන තිබුණත් ඒ එකක්වත් කරන්නවත් භුක්ති විඳින්නවත් වෙන්නේ දාලා යන්න වෙනවා. ආන් ඒ නිසා කිසි ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. සම්පතිය ඒ තරම් වේගෙන් විනාශ වෙලා යනවා. බොහෝ වටිනා ආභරණ තියෙනවා. වලලු ගොඩාක් හදලා තියෙනවා. රත්තරන් වලින් මැණික් කලවම් කරලා මැණික් ඔබලා හදිසිය අත කැපෙනවා. දැන් කොහෙද වලලු දාන්නේ? වටිනා වටිනා සෙරෙප්පු වර්ග කීපයක්ම ගෙනත් තියාගෙන ඉන්නවා. ලොකු අනතුරක් වෙලා කකුල කැඩිලම යනවා. දැන් කොහාටද පාවහන් දාන්නේ? සම්පත්තිය යුපතයි අතර තියෙන වෙනස කොයි තරම් ළඟයිද? ආන් ඒ කාරණාව හිතන්න කිව්වා. එහෙමනම් පින්නතනේ සම්පත්තියයි විපතයි අතර තියෙන වෙනස විපත අභිභූ කිසිම සම්පත්තියක් ලෝකේ නැහැ කියලා සඳහන් කරනවා. විපත ඉක්මවලා ගියපු කිසිම සම්පතක් ලෝකේ නැහැ. චිත්‍රපටිය බලන්න අරගෙන ආවා නමුත් බලන්න වෙන්නේ නැහැ ඇස් පේන්නේ විපතක්. මේ සම්පතට පුළුවන් නම් විපත අභිභවනය කරන්න ඇස් නොපෙන්නාට මට පේන ක්‍රමයක් දෙන්න පුළුවන්ද? කකුල නැති වුණාට සපත්තුව දාන්න ක්‍රමයක් තියෙනවද? අත නැති වුණාට වලල්ල දාන්න තියෙන ක්‍රමයක් තියෙනවද? එහෙනම් විපත අභිභවනය කරපු කිසිම සම්පතක් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. තමන් සතු හැමදේම නැති වෙන බව හිතන්න ඕනේ කියන කාරණාවයි එකෙන් තහවුරු කරන්නේ. ඊළඟට පින්වත්නි මේ සක්විති රජෙක් වගේ මේක රජෙක් කියන කතාවක්. සක්විති රජෙක් වගේ. මොකද්ද මේ සක්විති රජෙක් වගේ රජෙක් කියන කතාවක් කියලා කිව්වේ? සකලං වේදෙනින් බුත්වා සියලු මහ පොළව භුක්ති විඳලා දත්වා කෝටි සතං සුඛි සිය ගණන් සැපත් භුක්ති විඳින අජ්ජහා මලක මත්තස්ස අත්තේ ඉස්සරකං ගතු අන්තිමට නෙල්ලි ගෙඩි භාගයක හිමිකරුවෙකු බවට පත් වුණා මහා සම්පත් විඳු රජු සියලු මහ පොළව භුක්ති විඳා මේ මුළු මහ පොළොවේම අයිතිකාරයා වුණා සිය ගණන් සැපයන් භුක්ති විඳා සීමාවක් නැති සැප සම්පත් භුක්ති විඳලා අන්තිමට නෙල්ලි ගෙඩි භාගයක හිමිකරුවෙකු බවට පත් වෙනවා. එහෙම සඳහන් කරනවා. ඊළඟට තේනේව දේහ බන්දේන පුඤ්ඤහි කය මාගති මරණා විමුකෝ සෝපි අශෝකෝ ශෝකමාගතු පින නිසා එකට බැඳිලා ඉන්නවා දුකක් ශෝකයක් නැහැ. නමුත් වෙන්වීම ඇති වුනහම කලින් ශෝක නැතිුණ කෙනාටත් ශෝක කරන්න වෙනවා. මේ අපේ දේහය කියන එක එකට බැඳලා තියෙන්නේ. අපේ දේහය එකට බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ සීනි වැඩි වුණොත් කෙනෙකුට එහෙම නැත්නම් අඩු වුණොත් මැරෙනවා. සීනි අඩු වුණත් මැරෙනවා. සීනි වැඩි වුණත් මැරෙනවා. රුධිර පීඩනය වැඩි වුණත් අඩු වුණත් මැරෙනවා. ඇඟේ ලුණු අඩු වුණත් ලුණු වැඩි වුණත් මැරෙනවා. අන්න ඒ වගේ ඕනෑම දෙයක් අඩු වුණොත් වැඩි වුණොත් මැරෙන්න පුළුවන්. ඒකට බැඳලා ඉන්නේ. අපිට ජීවත් වෙන්න සීනිත් ඕනේ, ලුණුත් ඕනේ, රුධිර පීඩනය සම විදිහට පවතින්න ඕනේ. ඒකට බැඳිලා ඒවා තියෙන නිසා ජීවත් වෙනවා. හැබැයි අඩු වුණොත් ඒත් මැරෙනවා, වැඩි වුණොත් වැඩි වුණොත් ඒත් මැරෙනවා. අන්න ඒ වගේ සමතුලිතතා ගණනාවක් විස්මිත ලෙස පැවතීම නිසා අපි ජීවත් සමානව පවතින ඕනේ දේවල් සිය ගාණක් පුදුමාකාර විස්මිත විදිහට සමතුලිතව පවතිනවා. ඒ සමතුලිත බව ලේසියෙන් වෙනස් වෙනවද? ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ ඒක. ඒකයි විශ්මිත විදිහට බැඳිලා සමානව පවතිනවා. දැන් අපි ඒකනේ මෙහෙම මේ වාඩි වෙලා ඉන්නේ. බැරි වෙලාවත් හදිස්සියෙ දැන් ওই ඉඳගෙන ඉන්න එක්කෙනෙකුගේ සීනි ටික අඩු වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කලන්ත දාලා ඔතනම වැටෙනවා. වැඩි වෙන්න පටන් ගත්තොත් ඒත් දරා ගන්න බැරි වෙනවා. එහෙනම් පුදුම විදිහට සමතුලිත බවක් විශ්මිත විදිහට බැඳගෙන ඉන්නවා. හැබැයි කොයි වෙලාවෙ මේ සමතුලිත බව බිඳෙයිද දන්නේ නැහැ. ආන් ඒකයි මෙතන සඳහන් කළේ එකට බැඳිලා තියෙනවා නමුත් පින ෂය වුණ ගමම්ම විනාශ වෙලා යනවා. කලින් ශෝක නොකළ අය දැන් ශෝක කරන්න පටන් ගන්නවා. කලින් සමතුලිතව තිබුණා. නමුත් දැන් තේරෙනවා සීනි වැඩි කියලා. දැන් හොඳටම දන්නවා සමතුලිත බව බිඳිලා තියෙන්නේ. මෙච්චරකල් සමතුලිත බව රඳවන්න මම මොකවත් කළේ නැහැ. නමුත් දැන් සීනි පාලනය කරගන්න බෙහෙත් බොන්න වෙලා කෑම පාලනය කරන්න වෙලා දැන් එතකොට දුකක් නැද්ද? දුකක්. සීනි අඩුයි කියලා බෙහෙත් බොනවා සමහර අය. සීනි වැඩි කියලා බෙහෙත් බොනවා සමහර අය. සමහර අය සීනි නිසා මොන හේතුවකින්වත් බෙහෙත් බොන්නේ නැහැ. ආන්ගේ බෙහෙත් නොබොන අය ඉන්න සතුට බෙහෙත් බොන අයට තියෙනවද? ඒ ඇයිට නැහැ. හැබැයි බෙහෙත් නොබොන අය හරි සතුටින් තමයි දැන් ඉන්නේ. එයාට හෙට බෙහෙත් බොන්න වෙන්නේ නැති වෙයිද? සමහරට එයාට හෙට බෙහෙත් බොන්න වෙයි. අද තිබුණ සතුට එයාට හෙට තියනවද? නෑ. මෙච්චර කල්නම් තිබ්බේ නෑ මටත් දැන් සීනි. එහෙම හිතලා දුක් වෙන්නේ නැද්ද? ආන් ඒකයි මෙතන සඳහන් කළේ. ඊළඟට පින්නතුනේ අපේ පිත, සෙම මේවා කෝප වුණත් එහෙමමයි. ඒත් සත්‍යයට මරණය බෝධා කරනවා. අන්න ඒ වගේ හැමදේම එකට බැඳිලා තිබිලා වෙනස් වෙච්ච ගමන් සමතුලිතතාවයේ බිඳිච්ච ගමන් අපි මහා ශෝකයක් උපදවන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඊළඟට මෙන්නතනේ අපේ ජීවිතවල එක එක පුද්ගලයා වාහන කීයක් මාරු කරනවද? එක එක වෙලාවට. කන බොන පිඟන් අපි කීයක් මේ වෙනකොට ජීවිත කාලේ මාරු කළාද? වතුර බොන කෝප්ප කීයක් මාරු කළාද? අපි සෙරෙප්පු කීයක් මාරු කරලා තියෙනවද? එක දෙයක්වත් අපි කවුරුවත් උපන්දා ඉඳලා එක දිගටම පාවිච්චි කරලා පාවිච්චි කරලා නැහැ. වාහනේ මාරු කළා, ඇඳුම මාරු කළා, පිඟන් කෝප්ප මාරු කළා, සෙරෙප්පු මාරු කළා, මාළවලලු මාරු කළා. තවත් හුඟක් දේවල් අපි කාලෙන් කාලෙට කාලෙන් කාලෙට අයින් කළා. හැබැයි සඳහන් කරනවා උපන්දා ඉඳලා අද වෙනකම්ම පින්නතනේ අපි මාරු කලේ නෑ හෘද වස්තු. එහෙම නේද? අපි කවුරුවත් තාම හෘද වස්තු මාරු කලේ මාරු කළේ නැහැ. එක දිගටම වැඩේ. හැබැයි කොයි වෙලාවෙ නවතීද දන්නේ දන්නේ නැහැ. වාහනයක් වුණත් එක දිගටම වැඩ කරනකොට එක දිගටම වැඩ කරනකොට වාහනේට විවිධ ලෙඩ එනවා. එහාට මෙහාට තෙල් ගමන් කරන නාලාව හිර වෙනවා. ආපහු ඒවා සුද්ධ කරන්න වෙනවා. අලුතෙන් දාන්න වෙනවා. මෙයත් එක දිගටම වැඩ. ආන් එයාගෙත් නාල හිටි ගමන් හිර වෙනවා. එතකොට අපි එක්කෝ කපලා දානවා නැත්තම් මොනවා හරි යවලා සුද්ධ කරලා දානවා. දැන් අවුරුදු 40ක් 50ක් එක දිගටම ගිහිල්ලා එයාගේ ශක්තියත් අඩු වෙලා. දැන් තේරෙනවා එයාට එච්චර හයිය නෑ අපි දුවවන්න. ඒ හින්දා ඒ හින්දා ආපහු අපි පිටපැත්තෙන් ශක්තිය දෙනවා. දන්නව නේද එහෙම? සමහර කට්ටියට බැටරි කෑල්ලක් බද්ධ කරලා හෘද වස්තුවට ශක්තිය දෙනවා. දැන් ශක්තිය මදි එයාගේ. දැන් ඒ ශක්තියෙන් ආයෙ යනවා. දැන් මෙහෙම මෙහෙම එක දිගටම වැඩනේ. කොයි වෙලාවෙ නවතින්නේ? ඔය කාරණාව හිතන්න ඕනේ. මේ ඒ ඔක්කොම අමතක වෙලා අපි යකඩෝලින් කෙරුවා වගේ වැටෙන්නේ. ආයුෂයයි, උෂ්ණයයි, විඥානයයි කියන මේ තුන් දෙනා එකට බැඳිලා කොයි මොහොතේ වෙනස් වෙයිද? මහ තෙරවරු සඳහන් කළේ කිසිම ආරක්ෂාවක් නැති තනි මහ පිට්ටනියක් මැද්දේ පත්තු කරපු පහනක් වගේ මේ ජීවිතේ. හතර පැත්තෙන් හමන හුලඟින් කොහෙන් නිමෙයිද කියලා දන්නේ නැහැ. අන් ඒ තරම්ම අස්තීරයි ඒ තරම්ම අනිත්‍යයි මේ ජීවිතේ. අන්න ඒක නිසා පින්නතුනේ හැම වෙලාවෙම ඒ අනිත්‍යතාවය මෙනෙහි කරන්න ඕනේ. ජීවිතේ පිළිබඳව අපිට තියෙන පුදුම තණ්හාවක්. ඒ තණ්හාවේ ස්වභාවය මනාව පැහැදිලි කරන තැනක් මේ ආස්වාසය සහ ප්‍රාස්වාසය. ප්‍රාස්වාස කරපු කෙනෙක් ආස්වාස නොකර ඉන්නෙත් නැහැ. ආස්වාස කරපු කෙනෙක් ප්‍රාස්වාස නොකර ඉන්නෙත් නැහැ. හැබැයි කොච්චර තණ්හාවක් තිබුණත් එක දවසක් එනවා එක්කෝ ඉහළට ගත්ත එක පහළ දාන්න බෑ. එහෙම නැත්නම් පහළ දාපු එක ඉහළ ගන්න බැරි දවසක් දවසක් එනවා. සමහර කෙනෙක් හුඟක් දඟලනවා ඉහළට ඇද ගන්න නැත්නම් පහළට දාන්න. නමුත් වෙන්නේ වෙන්නේ නැති දවසකුත් එනවාමයි කියන කාරණාව කවදාවත් අමතක කරන්නේ නැතුව මතක තියාගන්නම වෙනවා. මල ගෙදරක ගියහම අනේ අපොයි කියලා විතරක් එන්න එපා. මටත් මෙහෙම වෙනවමයි කියන එක එතෙන්ට වෙලා හිතන්න ඕනේ. අපි නිකන් බොරුවට වංචාවට වාගේ මූණ නරක් කරගෙන ඇතුළට ගිහිල්ලා එනකොට ළඟ ඉන්න එක්කෙනාගේ කරට අත දාගෙන එනවා. හරියට නිකන් අපි මැරෙන්නේ නැහැ නමුත් එතන දිහා බලාගෙන හිතන්න ඕනේ මම ගාවටත් මේ මරණයේ දවසක එනවමයි. හැබැයි ඉතින් මතක් කරගන්නත් ඕනේ. අද අහවලාගේ මරණය බලලා ළඟ ඉන්න එක්කෙනාගේ කරට අත දාගෙන පිටට තට්ටු කරගෙන බහැලා ගියා වගේ මම මැරිච්ච දවසටත් මේ මිනිස්සු ඔහොමම ඔහොමම කරනවා කියන එක. කෙසේ වෙතත් මරණය දිහා බලලා මැරෙනවා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ හුස්ම රැල්ල ජීවිතයේ තියෙන තණ්හාව අපිට හොඳට කියලා දෙනවා. ජීවත් වෙන්න යම් තණ්හාවක් අපිට තියෙනවද? අන්න ඒ තරම්ම තණ්හාවක් මේ සුලං රැල්ල පිළිබඳවත් අපිට තියෙනවා කියලා සඳහන් කරනවා. ජීවත් වෙන්න තියෙන යම් තණ්හාවක්ද මේ හුලං රැල්ල පිළිබඳවත් තියෙන්නේ ඒ හා සමානම තණ්හාවක්. ආන්ගේ කාරණාවත් අපි මනාව අවබෝධ කරගෙනම ජීවත් කොච්චර තණ්හාවක් තියනවද කියලා. ඊළඟට පින්නතනේ මේ නිසාම සඳහන් කළා අපිච සබ්බං ආරෝග්‍යං නැවතද සියලු නිරෝගී භාවයන් ව්‍යාධි පරියෝසానං ලෙඩකින් තමයි අවසන් අද අපි ගාව තියෙන මේ සියලුම නිරෝගී භාවයන් කවදා හරි දවසක අවසන් වෙන්නේ ලෙඩකින්මයි. දැන් මේ නිරෝගී වගේ අපි ඉඳගෙන ඉන්නෝනේ. ඔය බව කවදා හරි අවසන් වෙන්නේ මොකෙන්ද? ලෙඩකින්. ආන් ඒ නිසා සඳහන් කළා අපිච සබ්බං ආරෝග්‍යං ව්‍යාධි පරියෝසాన. සබ්බං යොබ්බනං ජරා පරියෝසాన. සියලු යෞවනය මහලු බව අවසන් කොට තියෙනවා. සියලු යෞවනයේ මහලු බව අවසන් කරලා තියෙනවා කියලා කියන්නේ. මෙතන මේ මහලු බව කියලා කියන්නේ දවසක ඇස් පේන්නේ නැතුව යනවා. දවසක කන් ඇහෙන්නේ නැතුව යනවා. දවසක හොඳට වචන පිටකරන්න බැරුව යනවා. කටේ දත් ටික හැලිලා කියන වචන අනික් අයට හරියට තේරෙන්නේ නැතුව යනවා. එහෙම දවසක් එහෙම දවසක් එනවා. එහෙනම් ඒක නිසා මෙතන සඳහන් කළා සියලු යෞවනය මහලු බව විසින් අවසන් කරලා තියෙනවා. අපේ තරුණකම මහලු බව පැහැර අරන් තියෙනවා. ආන් එදාට අපි තරුණයි කියලා කියන්නේ එදාට මහල්ලු කියලා අපිට කියන්නේ. එහෙනම් ඒ තරුණ බව කවුද ගත්තේ අපෙන්? මහලු බව අපේ තරුණ බව උදරගෙන තියෙනවා. පින්නතනේ මෙතන කීවේ දුවන්න, පනින්න තියෙන හැකියාව අපිට නැතුව යනවා. ඇහි පෙනුම, කනේ ඇහුම, වචනවල පිරිසිදු බව අපිට නැතුව යනවා. ධනංජය කෝරව්‍ය රජුරෝ රට්ටපාල මහරහතන් වහන්සේට කීවෙත් ඒ වගේම කතාවක්. මතකද ධනංජය කෝරව්‍ය රජුරුවන්ගෙන් රට්ටපාල මහරහතන් වහන්සේ ආපු කතාව? මහරජ මම මහණ වුණේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත බණ පද හතරක් ඉඳලා. උපනීයති ලෝකවද්දෝ සත්වයාට එකතැන විසීමක් නන්නේ. ඇයි සත්වයාට එකතැන විසීමක් නැහැ කියලා කියන්නේ? රජ්ජුරුවන්ට ඕක තේරුන්නේ නැහැ. රජ්ජුරුව අහනවා ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? ඇයි මහරජා? මේ සත්වයා කවදද එකතැන හිටියේ? අපි කතා කරන්නේ ගංගාවල් කඳු උඩින් ගලන හැටි. අන්න ඒ වාගේ අම්මගේ කුසේ යම් දවසක පිළිසිඳ ගත්තද එතන ඉඳලාම අපිත් අර ඇල්ල ගලනවා වගේ තමයි. ඒක මොහොතක්වත් හිටියද? කොහාටද මේ මොහොතේ ඉඳලාම අපි යන්නේ? ජරාව හොයාගෙන යනවා. එහෙම නැත්නම් මහලු බව හොයාගෙන යනවා. දැල්වපු හඳුන් කූර දැල්විච්ච තැන ඉඳලා කොහාටද යන්නේ? අවසානය හොයාගෙන. පත්තු කරපු පහන්තිරේ අවුලපු තැන ඉඳලා කොහාටද යන්නේ? අවසානය හොයාගෙන. අම්මගේ කුසේ කලලයක් හැටියට බිහි වුණ දවසේ ඉඳලා නැත්තම් ප්‍රතිසන්දිය ඇති වෙච්ච දවසේ ඉඳලා කොහාටද යන්නේ? ජීවිතේ කෙරවල හොයාගෙන. එහෙනම් මහරජතුමනි ඔබට අවුරුදු 20 25 කාලයක් තිබ්බ නේද කියලා ඇහුවා. රජු වහනවා ඇයි ස්වාමීනි සත්වයාට එකතැන විසීමක් නැහැ කියන්නේ. එතකොටයි මේ රට්ටපාල මහරහතන් වහන්සේ අහන්නේ. ඔබතුමාට තිබුණ නේද අවුරුදු 20 25 වයසක්? එහෙනම් ස්වාමීනි මොනවා කියනවද? ඒ කාලේ මට පුදුම කායික ශක්තියක් තිබුණේ. ගහන්න හිතුනොත් ගහන්න පුළුවන්. මරන්න හිතුනොත් මරන්න පුළුවන්. අලි ඇත්තු පිටිපස්සේ දුවලා මෙල්ල කරන්න පුළුවන්. ඒ කාලේ මට හිතුනේ ධනංජය කෝරව්‍ය රජු 이르දියෙන් යනවා කියලා. ඒ තරම් දුවන්න පුළුවන්. මහරජා දැනුත් එහෙම හැකියාවක් තියනවද කියලා ඇහුවා. මොනවා කියනවද ස්වාමීනි? දැන් මට වයස අවුරුදු 80ක්. මං කකුල කොතනින් හරි තියහම ඒක පිහිටන්නේ මට ඕන තැන නෙමෙයි. මගේ කකුලත් දැන් මට කීකරු නෑ. මම තියන්නේ එක තැනක කකුල නවතින්න තව තැනක. මහරජා ආන් ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්වයාට එක තැන විසීමක් එක තැන පිහිටීමක් නෑ කියලා. උපනීයති ලෝකවත්තු. එහෙමනම් ජරාව අපේ තරුණ බව අවසන් කරලා තියෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට වෙනතුනේ මේ සියලු යෞවනය ජරාව විසින් බිලි අරගෙන සබ්බං ජීවිතං මරණ පරියෝසානං සියලු ජීවිත මරණය අවසන් කරලා තියෙනවා. තරුණ බව ජරාව විසින් බිලිගත්තා. සියලු ජීවිත මරණය විසින් බිලිගත්තා. ලොව සියලු වාසය කිරීම් ජාතිය අනුව පැමිණිලා ජරාවේ තැවරිලා රෝග වලින් අපිව මැඩපවත්වලා පාලනය කරලා මරණයෙන් ඉවත් කරලා දානවා සම්පූර්ණයෙන්ම මේක තමයි ජීවිතයේ ස්වභාවය යතාපි සේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියේයුං නිපෝත්තෙන්තා චතුද්දිසා කෝසල සංයුක්තිකේ පබ්බතූපම සූත්‍රයේ එහෙම සඳහන් කරන්නේ. මොකද මෙතන සඳහන් කළේ හතර දිසාවෙන්ම අහස උසට නැගිච්ච පර්වත හතරක් පෙරලි පෙරලි එනවා නම් පින්නතුනේ අපි මොකද කරන්නේ? අපි ඉන්න දිහාවට මේ පර්වත හතර පෙරලි පෙරලි එනවා. අහස තරම් උසයි මේ පර්වත හතර. එහෙනම් අපි මොකද කරන්න කියලා අහන්නේ. කොසල් මහරජුරුවන්ටයි අපි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. පින්නතුනි මේ සූත්‍රයේ තියෙනවා ගාථා කීපයක්. මරණ සතියට ඒ ගාථා ටික එකතු කරලා තියෙනවා. නමුත් අපි මෙතන ඒ ගාථා ටික විතරක් සාකච්ඡා කරුවට අපිට ඒක තේරෙන්නේ නැහැ. ආන් ඒක තේරුම් ගන්න නිසා මේ සූත්‍රෙත් අපි කෙටියෙන් චුට්ටක් සාකච්ඡා කරන්න ඕනේ. සූත්‍රේ සාකච්ඡා නොකර ගාථා වලට ගියොත් ඒ කාරණාවෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ කෝසල සංයුත්තකයේ තියෙන පබ්බතුකම සූත්‍රය අපි නිකන් කෙටියෙන් කාරණා ටික සාකච්ඡා කරමු. කොසල් රජුරු දවසකට දෙතුන් පාරක් බුදු පියාණන් වහන්සේ වැඳගන්න යන කෙනෙක්. සාමාන්‍යයෙන් රජෙක් ගමනක් යනකොට රජුරුවන්ගේ ආරක්ෂාවට විශාල පිරිසක් ඉන්නවා. ආන්ගේ පිරිස යොදුන් ගානක් කියලා සඳහන් කරන්නේ. ඉස්සරහින් පිටිපස්සෙන් දෙපැත්තෙන් අද නම් අපි සමහරට ප්‍රභූවරයෙක් කියනකොට දකින්නේ ඉස්සරහින් පිටිපස්සෙන් යනවා විතරනේ. රජෙක් කියනකොට එහෙම නෙමෙයි. සෙව් දිශාවෙන්ම යනවා යොදුන් ගානක් පැතිරිලා ඉන්නේ. ඈත ඉඳලා ඊතලයක් විද්දත් ඒ මිනිස්සුන්ට වඩා කෙරවලේ ඉඳලානේ විඳින්න වෙන්නේ. මේ ඉන්නේ ආරක්ෂක පිරිසනේ. එතකොට පිරිස කොච්චර පැතිරිලාද විදින ඊතලේ රජුගාවට නොයන තරම් ඈත ඉඳලා තමයි විඳින්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න යනකොට කොසල් රජුරෝ ඒ තරම් විශාල ආරක්ෂක පිරිසක් එක්ක යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එකක් තමයි ළඟයි. හුඟක් දුර යන්නේ නැහැ. යන්නේ තමන්ගේ රාජ්‍යය ඇතුළෙමනේ. ඊළඟට මේ තරම් පිරිසක් භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට අරන් ගිහිල්ලත් මහ ලොකු කලබලයක් නේ. මේ සියලු කරුණු සලකලා රජුරු ටික දෙනෙක් එක්ක තමයි බුදුන් වඳින්න යනකොට යන්නේ. ඒ කාරණාව දැනගත්ත පිරිසක් තීරණය කළා බුදුන් වඳින්න යනකොට කොසල් රජුරවන්ට විදලා මරමු කියලා. 500 දෙනෙක් හොරු ඒකට ලෑස්ති වුණා. ඒ කාරණාව රජුරවන්ට ආරංචි වුණා. රජුරුව මොකද කළේ? වෙනත් ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා හොරු 500 දෙනාම අල්ලගත්තා. අල්ලගෙන රජුරුව බුදුන් දකින්න යන මාවතේ දෙපැත්තේ උල් 500ක් හිටෙව්වා. මේ පැත්තේ 250යි මේ පැත්තේ 250යි. අර හොරු 500 දෙනාම උල තිබ්බා. ජීවිතෙන් සමුගන්න තුරුම ඔවුනොවුන්ගේ මූණ බලාගෙන මැරියන්න කියලා. මූණට මූණ බලාගෙන ඉන්න විදිහට තමයි දෙපැත්තේ උල් හැදුවේ. මේ වැඩ ටික කරලා බුදුරජාණන් වහන්සේ වැඳගන්න යනකොට දවල් වුණා. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහන්නේ මහරජා දවල් වෙලා කොහේ ඉඳලාද කියලා. බුදුරජාණන් වහන්සේ කාරණාව දන්නේ නැද්ද? දන්නවා. නමුත් එතනම අට කතාවේ සඳහන් කරනවා මහරජා මම වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්න කොටත් මේ තරම් අපරාධයක් කෙරුවේ ඇයි කියලා ඇහුවා එහෙමනම් එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද රජ්ජුරුවන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ හින්දා එහෙම අහන්නේ නැහැ. මහරජ කොහේ ඉඳලාද දවල් වෙලා කියලා ඇහුවේ. රජ්ජුරුව මිනී මරපු බව ඇත්ත. ඒ වුණාට රජ්ජුරුව බොරු කියන්නේ නැහැ. රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට මොකද කියන්නේ? රජ්ජුරුවන්ගේ ප්‍රඥාවත් නිහඬවම කියාපාන තැනක් මේ. ස්වාමීනි පංචකාමයේ භුක්ති විඳින පෘථිවියේ අධිපතිත්වය දරන බොහෝ රාජකාරී කටයුතු තියෙන. අපි වාගේ ශාස්ත්‍රීය රජවරුන්ට පැවරිච්ච යම් රාජකාරියක් තියෙනවා නම් ඒ රාජකාරිය ඉවර කරලායි ස්වාමීනි ආවේ. රජුරෝ එහෙම තමයි උත්තර දුන්නේ. මගේ රාජකාරිය ඉවර වෙලා ආවේ. එතනින් එහාට භාග්‍යතුන් හසමකවත් අහන්නේ මහරජුරවන්ට උපමාවක් දක්වනවා. මහරජ නැගෙනහිර පැත්තේ ඉඳලා එන පුද්ගලයෙක් ඔබට කියනවා මහරජතුමනි නැගෙනහිර පැත්තෙන් අහස තරම් උස විශාල පර්වතයක් පෙරලි පෙරලි එනවා අපි පැත්තට. මොකද අපි කරන්නේ කියලා. බටහිරින් ආපු කෙනත් උතුරෙන් ආපු කෙනත් දකුණෙන් ආපු කෙනත් ওই කතාවම කියනවා. දැන් පර්වත හතරක් හතර පැත්තෙන්ම පෙරලි පෙරලි එනවා අපි වට වෙලා ඉන්නේ. අනේ මහරජ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඉක්මනට කරමු. බැරි වෙලා යන්නේ මේ පර්වත වලට අපි යට වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ එහෙම වුණොත් එහෙම මොකද්ද කරන්න කියලා. ස්වාමීනි මොනව කරන්නද? වහවහ කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙන එක විතරයි කරන්න තියෙන්නේ. සජ්ජුරු එහෙම සඳහන් කරාම අපි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහරජේ ජරාව හතර පැත්තෙම එනවා. ඒ කියන්නේ හතර පැත්තෙම අපි වයසටපත් කරනවා. මරණය හැම පැත්තෙම එනවා. හාත්පසින්ම එනවා. අර පර්වත පෙරලෙනවා වගේ තමයි. පර්වත පෙරලීම නම් උපමාවක්. නමුත් ජරා මරණ අපි වට කරලා තියෙන බව උපමාවක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපිට ලං වෙනවා. ලං වෙන්න ලං වෙන්න අපිට මොකද වෙන්නේ? හරියට නිකන් ගින්දරට ලං කරපු ඉටිකොලයක් වගේ. ගිනි ගොඩ හුඟ ඈත. ඉටිකොලේ හුඟක් මෙහා. ඉටිකොලේ හොඳට තියෙනවා. අපි ඉටිකොලේ ලං කරගෙන ලං කරගෙන ගින්දර ගාවට යනවා. ලං වෙන්න ලං වෙන්න ඉටිකොලේට වෙන වෙනස මොකද්ද? ටික ටික ටික ටික ටික ටික ඇකිලි ඇකිලි ඇකිලි ඇකිලි වෙනස් වෙනවා. ජරාව හතර පැත්තෙන්ම වට කරලා ටික ටික ටික ටික ලං වෙනවා. එදා ලස්සනට ප්‍රියමනාප විදිහට තිබිච්ච මූණ හදිස්සියේ හිතාගන්න බැරි විදිහට රැලි වැටිලා වල ගිහිලා එහෙම වෙනස් වෙවි වෙනස් වෙවි ඇවිල්ලා කෙස් පැහිලා අතපය රැලි වැටිලා විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා නිකන් එකපාරම හදිස්සියේ මහලු වුණා වගේ. දැන් මොකද මේ? ජරාව ලං වෙනවා. ඒ කියන්නේ වයසට වයසට යනවා. අපේ යෞවන රසය උරා ගන්නවා. සත්වයා මහලු බවට පත් කරනවා. එහෙමනම් ජරා මරණ හැම පැත්තෙම අපි වට කරලා තියෙන මොහොතක මොනවද මහරජ කරන්නේ? ස්වාමීනි මොනව කරන්නද? කුසල චර්යාවේ සමචර්යාවේ හැසිරෙනවා මිසක් වෙන මොනවා කරන්නද ස්වාමීනි? රජුරෝ බුදුරජාණන් වහන්සේට එහෙම සඳහන් කරලා රජුරුවම රජුරුවන්ගෙම ප්‍රඥාව පාවිච්චි කරලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට සිව් රඟ සෙනගක් ඉන්නවා රත් සේනාව පාබල සේනාව ඇත් සේනාව අශ්ව සේනාව සිවුරඟ සෙනඟක් ඉන්නවා. මේ සිවුරඟ සෙනඟෙන් කරන්න ඕන යුද්ධයක් එළඹුණොත් එහෙම අපිට මේ යුද්ධය බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඇත්තුන්ගෙන් කරන යුද්ධයක් ආවොත් ඇත්තු ඉන්නවා. අස්සයන්ගේ පිටේ ගිහිල්ලා කරන යුද්ධයක් ආවොත් අස්සයෝ ඕන තරම් ඉන්නවා. පාවල හමුදාවෙන් කරන යුද්ධයක් ආවොත් පාවල හමුදාවෙ ඉන්නවා. කරත්තවල ගිහිල්ලා කරන යුද්ධයක් ආවොත් කරත්ත තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි රාජ්‍යරෝ දැඩිසේ වයස්ගත වෙලා අසනීපයි. දැන් යුද්ධයක් එළඹිලා කියලා රාජපුරුෂයෝ ඇවිල්ලා කිව්වොත් රාජ්‍යරෝ යුද්ධයට යනවද? යුද්ධයට යන්න බෑනේ රාජ්‍යරුවන්ට. එහෙනම් දැන් අර සිවුරඟ සෙනගෙන් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. කැමති කෙනෙක් යුද්ධ කරගන්න කියලා තමයි කියන්නේ. මට බෑ. ඕන කෙනෙක් යන එකයි. අපි එහෙම කියන වෙලාවල් ඕන තරම් ඕන තරම් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙනම් මේ තියෙන සම්පත් වලින් වැඩක් නැහැ මරණය ලං වුණාට පස්සේ. එකම වටිනාකමයි තියෙන රැස් කරගත්ත කුසල ධර්ම වල විතරයි. ස්වාමීනි කවුරු හරි ආවොත් යුද්ධෙට ඒ යුද්ධ කරන අයත් එක්ක කතා කරලා කරුණු පැහැදිලි කරලා ඔවුන් ආපහු හරවන්න තරම් මහ ප්‍රඥාවක් තියෙන අමාත්‍යවරු මගේ රාජ්‍යයේ ඉන්නවා. යුද්ධෙට ආපු අය යුද්ධෙට ආවේ ධනය ඉල්ලන්න නම් ඉල්ලන ප්‍රමාණයට වඩා දහ ගුණයකින් සිය ගුණයකින් ධනෙ දීලා සතුටු කරලා යවන්න මහ පොළොවෙත් ධනෙ තියෙනවා. මහ පොළොවෙන් ගොඩ අරගෙන හම් මළු වල දාලා එල්ලලා අහසෙත් තියෙනවා. ඒ ධනෙ දීලා යවන්න පුළුවන්. නමුත් මරණය එළඹුණාට පස්සේ ඒ ධනෙන් වැඩකුත් නැහැ. ඒ සිවුරඟ සෙනගින් වැඩකුත් නැහැ. ඒ සියල්ලම මෙහෙ තියලා අදාළ පුද්ගලයාට මරණයත් එක්ක යන්න වෙනවා. හජ්රුව බුදුරජාන් වහන්සේට එහෙම කියන්නේ. හජ්රුව ආන් එහෙම කරුණු සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අනුමත කරනවා. එහිමයි මහරජා. එහෙම තමයි මහරජා. එහෙමනම් මරණය එළඹුණාට පස්සේ අපිත් එක්ක යන්න එන්නේ කවුද? අපි විසින් රැස් කරගත්ත උතුම් කුසල ධර්මයන්ම විතරයි. මරණය වේගෙන් සත්වයා හොයාගෙන එනවා. සම්පත් වේගෙන් විනාශ ස්වභාවයටපත් වෙනවා. ජීවිතේ වේගෙන් පිරිහිලා පිරිහිලා ස්ථාවර බවට පත් වෙනවා. මරණය හොයාගෙන යනවා වහ වහ කුසල් දහම් වලින් ජීවිතේ පෝෂණය කරගන්න ඕනේ. ආන් එහෙම කරුණු සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ රාජ්‍යෝගේ කාරණාව අනුමත කළා. රාජුගේ කතාව අනුමත කරලා අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා ටික දේශනා කරලා තියෙනවා. මේ ගාථා ටික තමයි මරණ සතියට යොදලා තියෙන්නේ. මේ මරණය එළඹුණහම ඒවං ජරාච මච්චුච අදිවත්තන්ති පාණිනෝ මෙසේ මේ ජරාව සහ මරණය ප්‍රාණීන්ගේ හිසට ඉහලින් තමන්ව අට කරගෙන යනවා ජරා මරණ අපේ හිසට ඉහලින් අපි යට කරගෙන යනවා කත්තියේ බ්‍රාහ්මණේ වෙස්සේ සුද්ධි සියලුම ශාස්ත්‍රයන්ට බ්‍රාහ්මණයන්ට සිටුවරුන්ට ශුද්‍රයන්ටත් එහෙමම වෙනවා. මේ අහවල් අහවල් අය බේරෙනවා කියලා කතාවක් නැන්නේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර මේ සියලු දෙනාටම එකමසේ මරණයට මුහුණ දෙන්න වෙනවා. න කිංචි පරිවජ්ජේති කිසි කෙනෙක් ඉතුරු කරන්නේ නැහැ. සබ්බ මේ වාවි මද්දති සියලු දෙනාම මර්ධනය කරනවා. න නක්ති හත්තේනං භූමීනං රතානං නපත්තිය අශ්ව සේනාව භූමිය රත සේනාව පාබල සෙනග න ඡාපි මන්ත යුද්ධේන සජ්ජේතුම් ධනේනවා මන්ත්‍ර යුද්ධයෙන් සාකච්ඡාවෙන් හෝ ධනයෙන්වත් දිනන්න බෑ මරණය ආවහම මන්ත්‍ර යුද්ධයකින් සාකච්ඡාවකින් ධනයෙන්වත් දිනන්න බෑ. මායත් එක්ක සාකච්ඡා කරලා වැඩකුත් නැහැ. මායයට සල්ලි දීලා වැඩකුත් නැහැ. ආන් ඒ නිසා තම දියුණුව දකින්නා වූ පණ්ඩිත පුරුෂයා බුද්ධේ ධම්මේච සංඝේච දීරෝ සද්ධං නිවේසෙයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධෛර්ය සම්පන්නව වාසය කරනවා. මේ කාරණාව හොඳට දන්න කෙනා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඊටාම ධෛර්ය සම්පන්නව සිල් ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. යෝ ධම්මචාරී කායේන වාචාය උදචේතස යමෙක් ධර්මෙහි හැසිරෙනවා නම් කයෙන් වචනයෙන් හිතෙන් ඉදේවනම් පසංසන්ති පච්චසග්ගේ පමෝදති මේ ලෝකයේත් ප්‍රශංසා කරනු ලබනවා පරලෝකයේ අතිශයින් සතුට වෙනවා කවුද තුනුරුවන්ට අනුව යමෙක් ධර්මෙහි හැසිරෙනවා නම් කයෙන් වචනයෙන් සිතෙන් මනාව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා මෙලව ප්‍රශංසාවට ලක් වෙනවා. පරලොව ස්වර්ගයේ උප්පත්තිය ලබනවා. අන්න ඒ නිසා පින්නතුනි මරණය එනතුරු බලන් ඉන්නේ නැතුව ධර්මෙහි හැසිරෙන්න කුසලය වඩන්න අකුසලය දුරලන්න අපි කටයුතු කරන්න ඕනේ. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. මොකද මේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සියලු පව් දුරලන්න කුසල් සම්පාදනය දැඩිව කරන්න උපසම්පදා. දැඩිව කරන්න කුසලස්ස උපසම්පදා. කුසල් සම්පාදනය කරන එක දැඩිව කරන්න අවධාරණය කරනවා. සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසන. තම සිත පිරිසිදු කරන්නේ මෙය බුදුවරුන්ගේ අනුශාසනාවයි. ඒ තං බුද්ධාන ශාසන. සමහර කෙනෙක් ගාථාව වෙලාවකට වරද්දනවා ඒ තං බුද්ධානු ශාසනන් කියලා. බුදුවරුන්ගේ අනුශාසනාවක් නෑ බුදුවරුන්ගේ ආඥාවක් තියෙන්නේ. ඒ තං බුද්ධාන ශාසන. එහෙම වෙන්න ඕනේ ගාථාව නිවැරදි වෙන්න. ඊළඟට පින්නතනේ මේ මරණානුස්සතිය අපි සඳහන් කළා ආකාර 8කින් සම්පූර්ණ කරන්න තියෙනවා කියලා. ඒ 8න් පළවෙනි කාරණාව අපි සාකච්ඡා කළා වදක පච්චුපට්ඨානය. දෙවෙනි කාරණාව සම්පatti විපත්තිය. මේ කාරණා දෙකම අපි සාකච්ඡා කරන්න තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි උපසංහරණය. හතරවෙනි කාරණාව කාය බහුසාධාරණය. පස්වෙනි කාරණාව ආයු උබ්බරේ. හයවෙනි කාරණාව අනිමිත්තය. හත්වෙනි කාරණාව අද්ධාන පරිච්ඡේදය. අටවෙනි කාරණාව කන පරිත්තය. මේ කාරණා අටම අපිට හොඳට සාකච්ඡා කරලා අධ්‍යයනය කරගන්න ඕනේ. නිවැරදිව මරණ සතිය සම්පූර්ණ කරන හැටි තේරුම් ගන්න. එහෙමනම් මේ කාරණා අටින් මුල් දෙකම අපි සාකච්ඡා කරලා ඉවරයි. ඒ දේශනා ටික නැවත නැවත අහලා අපිට මේ කාරණාව තව දැඩිව තේරුම් අරගෙන අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උපසංහරණය කියන කාරණාව. මොකද්ද මේ උපසංහරණය කියලා කියන්නේ? මෙතන සඳහන් කරනවා තමන්ව සමාන කරලා බලනවා කියලා. උපසංහරණය. කොහොමද? පරේහි සද්ධින් අනුන් සමග තමන්ව සමාන කරලා බැලීමෙන් එහි ආකාර හතකින් අනුන් පිළිබඳව සමාන බව අනුව මරණය අනුස්මරණය කළ යුතුයි කියලා සඳහන් කරනවා. අනුන් පිළිබඳව සමාන කරලා බලනවා ඒක ආකාර හතකින් ඒ සමාන බව ගලපලා බලන්න කියලා කියනවා. ආකාර හතකින්. ඒ කීවේ අනුන්ගේ මරණයත් තමන්ගේ මරණයත් සිදුවිය හැකි ආකාරය පිළිබඳව සමාන බව. අනුන්ගේ මරණයයි මගේ මරණයයි සිදුවිය හැකි පිළිබඳව තියෙන සමාන බව. පින්නතනේ මෙතන මේ සඳහන් කරන්නේ ඇත්තටම සමාන බවක් කියලා කියහම මොන වාගේ සමාන බවක්ද? එතන සඳහන් කරනවා උසස් බව මේ තරම් උසස් උතුමන්ටත් මරණය වුණා නම් මම කවුද කියලා තමයි බලන්න කියන්නේ. නිසා මගේ මරණය ගැන මොන කතාවද? තමා කොයි විදිහට මායයට ගොදුරු වෙන්න බැරිද? මේ ලෝකේ පහළ වෙච්ච අතිශ්‍රේෂ්ඨ උත්මයන්ටත් මේ කාරණාව එසේම සාධාරණ නම් මමගේ කෙනෙකුට ඒකට ගොදුරු වෙන්න තියෙන හැකියාව කොච්චරද කාටවත් බේරෙන්න බැරි බවමයි ඒ උතුමන්ගේ ජීවිතත් මරණයෙන් කෙරවල වීමෙන් කියලා තියෙන්නේ අන්න එහි ආකාර හතක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා පළවෙනි එක යස මහත්තතු දැන් මේ අනුන් සමග සමාන කරලා බලන හැටි අපි කියන්නේ මේක උසස් බවත් එක බලනවා කියලා යස මහත්තතු මෙතන යස මහත්තු කියලා කියන්නේ පිරිවර සහ යසශ්‍රීය මහත් පුද්ගලයන් සමග සංසන්දනය කරලා බලන්න කියනවා. පිරිවර ඕන තරම් ඉන්නවා. යසශ්‍රීය තියෙනවා. ඊළඟට පුඤ්ඤ මහත්තු මහා පුණ්‍යවන්තයන් සමග සමාන කරලා බලනවා. මේ තරම් යසස පිරිවර තිබුණ අයත් මැරුණා. මේ තරම් මහා පුණ්‍යවන්තයොත් මැරුණා. තාව මහත්තතු ශරීර බලය අතිශයින්ම වැඩි යෝධ පුද්ගලයන් සමග සංසන්දනය කරලා බලනවා. සඳහන් කරනවා පුරාණේ පටන් අතිශයින්ම කාය බලයේ සහිතයි කියන පුද්ගලයෝ ළඟටත් මරණය වෙල්ල තියෙනවා. මහාසේ කාය බලයේ තිබ්බය. බලදාසලා බීමසේනලා වාගේ අය. පින්නතුනි අපේ කාලේ කතා කළොත් දුටුගැමුණු මහරජ්ජුරුව දුටුගැමුණු මහරජ්ජුරුවන්ගේ යෝධයෝ 11 දෙනා ඒ වාගේ අය ගාවටත් මරණය ආවනම් මේ යෝධයන්ගේ ශක්තිය මහ පුදුමයිනේ නන්දිමිත්‍ර යෝධයාගේ ශක්තිය පිළිබඳව සඳහන් කරන්නේ මිනිස්සු කෝටි 1000ක් විතර ශක්තිමත් කියලා. උපෝසත කුලයේ ඇතෙකුට බැරි වුණා නන්දිමිත්‍රව පරාජය කරන්න. ඒ තරම් මහා ශක්තිවන්තයෝ. නමුත් අද නන්දි මිත්‍ර අද නන්දි මිත්‍රත් නැහැ. මහා බලයේ තිබිච්ච අය. ඒ 11 යෝධයෝම අද නැහැ. ඇයි ඒගොල්ලෝ අද නැත්තේ? ඒ 11 දෙනාමත් මෙරිලා. එහෙනම් තාව මහත්තු ඒ වාගේ මහා බලවන්තයෝ ළඟටත් මරණය ඇවිල්ලා. ඉද්දි මහත්තු මහා යෘද්ධිමතුන් ළඟටත් මරණය ඇවිල්ලා. පඤ්ඤා මහත්තතෝ මහා ප්‍රඥාවන්තයන් ළඟටත් මරණය පැමිණිලා තියෙනවා. ඊළඟට පින්නතුනි පච්චේක බුද්ධතෝ පසේ බුදුරජාණන් වහන්සේලා ළඟටත් මරණය ආවා. සම්මා සම්බුද්ධතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟටත් මේ විලිලැජ්ජ නැති මායාව කියලා සඳහන් කරන්නේ. එහෙමනම් මම ගාවට එනවා කියන එක යහන්න දෙයක් ඇත්තෙම නැහැ. මෙන්න මේ ආකාර හත ගැන සිහි කරලා එවන් උතුමන් වහන්සේලා ඇතුළු අය ළඟටත් මරණය පැමිණිලා. එහෙමනම් මම කවුද කියන කාරණාව හැම වෙලාවෙම අපි මෙනෙහි කරන්න ඕනේ. හැම වෙලාවෙම අපි ඒ මානසිකාරයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනේ මේ මරණය මහා පිරිවර සහිත පුද්ගලයන්ට ධන වාහන ආදී බොහෝ දේ ඇති පුද්ගලයන් ළඟට පැමිණලා මහා සම්මත මහා මන්දාතු මහා සුදස්සන ආදී රජවරුන් ළඟට මේ මරණය ආවා මහා සම්මත ආදී රජවරු ළඟට මේ මරණය ආවා මේ මහා කල්පේ අතිශයින්ම පුණ්‍යවන්ත පුද්ගලයෝ ළඟටත් මේ මරණය ආවා. මේ මහා කල්පයේ මහා පුණ්‍යවන්තයෝ ළඟටත් ආවා කියලා සඳහන් කරාම මේ මහා කල්පයේ ඉස්සරලාම විශ්වයේ රජ වෙන රජුරු තමයි මහා සම්මත රජුරු. ওই කාලේ මේ මහා කල්පයේ පහළ වෙන අනික් බුදුරජාණන් වහන්සේලා බුදුරු පස් දෙනෙක් පහළ වෙනවා මේ කල්පේ. කකුසඳ භාග්‍යතුන් වහන්සේ කොණාගම භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගෞතම භාග්‍යතුන් වහන්සේ සහ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ පස් දෙනාම එක්කෝ පාරමිතා පුරලා සම්පූර්ණයෙන්ම ඉවරයි එහෙම නැත්නම් පාරමිතා අවසන් කරන්න තරම් කිට්ටු කරලා හිටිය කියලා ඒ තරම් උතුම් තැනක හිටියේ පස් දෙනා. නමුත් එවන් කාලෙක මහා සම්මත රජු හැටියට ඉපදෙන්න අපේ බුදුරජාණන් වහන්සේ වාග්යවන්ත වුණා. මේ මහා කල්පයේ ඉස්සරලාම පහළ වෙන මහ රජුරෝ මහා සම්මත රජුරෝ මහා සම්මත රජුරෝ කියලා කියන අපේ බෝසතාණන් වහන්සේ. තව බෝසතාණන් වහන්සේලා වැඩ ඉන්නකොට තමයි අපේ බෝසතාණන් වහන්සේ රජු වෙලා ඉපදුනේ කියන කාරණාව මෙතන විශේෂයෙන් විශේෂයෙන් සඳහන් කරනවා. එහෙමනම් පින්නතනි කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ වයස මෙතන සඳහන් කරනවා අවුරුදු 40000යි කියලා. මේ මහා කල්පයේ පහළ වෙච්ච පළවෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ වයස අවුරුදු 40000යි. කොණාගම භාග්‍යතුන් වහන්සේගේ වයස අවුරුදු 30000යි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ වයස අවුරුදු 20000යි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 160යි. නමුත් වෙනතනි අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ බොහෝ සෙයින් අඩු වුණාට අසම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සේවාවේ නම් කිසිම අඩුවක් නැහැ කියලා සඳහන් කරනවා. 160ක් පරමාවශ්‍ය තියෙන කාලේ මනුස්ස ලෝකේ ලෞතර බුදු බව ලබාගෙන අවුරුදු 45ක් පමණක් බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කළාට අවුරුදු 40000ක් ආයු වළඳපු කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයේත් අවුරුදු 45ක් ආයු වළඳපු ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ කෘතියෙත් අල්ප මාත්‍ර වූ වෙනසක් අඩුවක් හිගයක් නැහැ කියලා සඳහන් කරනවා. බුදුවරුන්ගේ සේවාවේ අඩුවක් නැහැ කවදාවත්. ආයුෂ නෙමෙයි ඒකට බලපාන්නේ. ආන් ඒ නිසා මේ කාරණාව ඒ විදිහට විස්තර කරනවා. මේක තේරුම් ගන්න බින්දුතනි අපි මේ මුලින් සඳහන් කරපු මේ මහා රජවරු මහා සම්මත මහා මන්දාතු මහා සුදස්සන ආදී මහා රජවරු පිළිබඳව අපි කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඕනේ. ආන්ගේ කරුණු ටික සාකච්ඡා කිරීම අපි ඊළඟ ධර්ම දේශනාවෙන් සිදු කරමු. අදට අපි මරණ සතිය පිළිබඳව මේ සිදු කරන සාකච්ඡාව මෙතනින් නිමා කරනවා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේලා සිව් නමේ ආයුෂ ගැන සඳහන් කරලා ආයුෂ කෙසේ වෙතත් හැම බුදු කෙනෙකුගේම බුද්ධ කෘත්‍ය සමානයි කියන කාරණාවට එනකන් සාකච්ඡා කළා. එහෙනම් මේ මහා පුණ්‍යවන්ත රජවරු පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කළා. නමුත් ඒ අයත් මරණයටපත් වුණා කියන කාරණාව තහවුරු කරලා අපි කවුද කියන කාරණාව සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ ඊළඟ දේශනාවේ. හොඳයි පින්වතුනි අද උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වාම පැය 5කට ආසන්න කාලයක් අපි ධර්මයේ දේශනා කළා. අපි පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඔබ අපි දෙගොල්ලම රැස් කරගත්ත මහා කුසල් සම්පත්තියක් අපි ළඟ තියෙනවා. සත්පුරුෂයන් හැටියට කලගුණ සැලකීම් වශයෙන් අපි රැස් කරගත්තේ මහානුභාව සම්පන්න කුසල් අපි අනුමෝදන් කරනවා හැමදාම වගේ අදත් මේ උතුම් කටයුත්ත වෙනුවෙන් මේ උතුම් ස්ථානය අපිට ලබලා දුන්න නාවින්න රාජමහා විහාරාධිපති අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ ඉන්න අනික් සියලුම ස්වාමින් වහන්සේලාටත් නාවින්න රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ ධර්මසිරි පෙරේරා පියාණන්ටත් ඒ මෑණියන්ටත් දායක පින්තුන් සියලු දෙනාටමත් විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරවමු. ඒ වගේම අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්නතුන්ගේ නමින් නිදනක් પ્રાપ્තියටපත් වන ගුරු දෙමව්පියාදී සියලුම ඥාතිවරුන්ට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදනක් પ્રાપ્තියටපත් වන දෙමව්පියෝ මේ කුසල් ලබාගෙන සාංශාරික කුසල් අවශ්‍යතාවයක් විසිටිත්නම් ඒ කුසල් අවශ්‍යතාවය සම්පූර්ණ කරගනිත්වා සුජීවත්ව ඉන්න මෑණියන්ට පියාණන්ට රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයක් මේ කුසල ශක්තියත් අනුමෝදන්ව නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවමු. උදේ ඉඳලා මේ මොහොත දක්වාම සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඒ වගේම මේ කුසල ශක්තිය ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. එදිනෙදා කරන කියන යහපත් කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ මොහොතේ උදෑසන පටන් මේ මොහොත දක්වාම ඔබට ධර්ම ශ්‍රවණය කිරීම ආදී කටයුතු වල නිරත වෙලා පිං සිදු කරගන්න අවස්ථාව උදා කර දෙමින් බොහෝසේ ඔබට උපකාර කළ ඔබේ ස්වාමි දිනිය, ස්වාමි පුරුෂයා, දූ දරුවන් ඒ සියලු දෙනාටමත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබට ධම් දේශනා කරන්න මං හදලා වඩලා පෝෂණය කරපු මාගේ දෙමව්පියන්ටත් මා රැස් කරගත්ත පින් අනුමෝදන් වේවා. සහෝදරියන් සියලු දෙනාට මේ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. පැවිදි ජීවිතේ සුරක්ෂිත කරලා අපවත් වුණු ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සුජීවත්ව වැඩ ඉන්න ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් පින් හා දීර්ඝායුෂ ලැබේවා නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න ධර්ම කාරණාවන්ගෙන් නිරන්තරයෙන් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ මහා කුසල ශක්තිය අනන්තානුභාවයෙන්ුත් රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන්ුත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම මාර්ගයේ මුණගැහිච්ච සියලුම කල්යාණ මිත්‍රයන්ට සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායක කාරකාදී පින්නතුන් සියලු දෙනාටම ඒ පින් එසේම අනුමෝදන් වේවා අද දවස පුරාම ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලු දෙනාටම පින්කම සංවිධානය කරන අපි හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ ස්වාමි දිනියටත් ඒ කුසල් එසේම අනුමෝදන් වේවා කෝටි ලක්ෂයක් සක්වල සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා උන්වහන්සේලාගේ දිව්‍ය ආයුෂ වඩ වඩාත් වර්ධනය වේවා උන්වහන්සේලාටත් ඔබටත් අපටත්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 කුසුමා ඒකනායක මහත්මියගේ 72 වන උපන්දිනයට සුභ පැතීම වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා ශ්‍රියා තිලකරත්න මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා රංජිත් පෙරේරා මහත්මයා ඇතුළු සියලු මළගිය ඥාතීන්ට පින් සිදු වේවා රාජමහා විහාරස්ථානයේ සියලුම ස්වාමින් වහන්සේලාටත් අප දේශකයන්න් වහන්සේටත් රට ජාතිය රැක ගැනීමට වෙහෙසුණ සියලු රණවිරුවන්ටත් ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර අප සැමට නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය සම්පත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා